හරාහෙන් පිට පොලිස් පසමේ තිඹිරිගස්යාය ප්‍රදේශයේ එක්තරා ස්ථානයක් බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සෝදිසි කිරීමට ලක් කරනු ලැබුවා. මෙම සෝදිසිය සිදු කරනු ලැබුවේ කොළඹ අලුත් කඩේ අංක 2 මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මතයි. එම ස්ථානයේ එක්තරා ඉන්දියානු හමුදා නිලධාරීන් සිටින චිත්‍රපටයක්. එම චිත්‍රපටය හඬ කැවීම සිදු කරමින් විකෘති කිරීමක් කරන බවටයි තොරතුරු ලැබී තිබුණේ. එම ස්ථානයේ පුද්ගලයන් 8 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් සිටිති වෙනවා. ඔවුන් කොළඹ අවට පදිංචිකරුවන් බවට තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කරගෙන ඔවුන් මුදවා හැර තිබෙනවා. නමුත් එම ස්ථානයේ තිබූ එම චිත්‍රපටය හඬ කැවීම සඳහා භාවිතා කරමින් තිබූ පරිගණක කිහිපයක් ඉදිරි විමර්ශන සඳහා පොලිස් භාරයට ගෙන තිබෙනවා. මේ පිළිබඳව බොරැල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතිනවා.